ඊළඟට සරච්චන්ද්‍ර කුරුප්පු මහත්මයා අපේ හාමුදුරනේ ආ අපේ හාමුදුරෝ අද දේශනාවේදී සඳහන් කරන සමාජ ආර්ථික දේශපාලන කරුණු ඇත්තටම මට හිතෙන විදිහ නම් සතර අගතියෙන් යුතු පුරවැසියන් විසින් සතර අගතියෙන් යුතු පාලකයින් පත් කිරීමේ හේතුඵල අත්දැකීමයි අපි ලබන්නේ කියලා. <laughs> එතකොට මේකට ඇත්තටම දස්සනා පහතබ්බා සහ පටිසේවනා පහතබ්බා එක්ක අපිට කල්පනා කරන්න පුළුවන් නේද අපේ හාමුදුර? අනිවාර්යෙන්. ඔව්. ඒ කියන්නේ දැන් ඒකයි මමත් කිව්වේ දැන් අපේ දැන් රටේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා. එතකොට රටේ ප්‍රශ්නේ අපි වෙනම විසඳන්න ඕන. හැබැයි ඒ රටේ ප්‍රශ්නේ විසඳන්න කලින් ඒ රටේ ප්‍රශ්නේ පාදක කොටගෙන අපට මානසික අර්බුදයක් මතුවෙනවා නම් ඒ මානසික අර්බුදය මුලින් විසඳගෙන ඉන්න ඕන. මොකද අපිට මානසික අර්බුදයක් තියාගෙන ඒ ගැටුමත් එක්ක අපි මනසින් අගතිගාමී ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් අපි අගතිගාමී වෙලා අපිට රටක් රකින්නටවත්, සසුනක් රකින්නටවත්, අන් අය හදන්නටවත් පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් අපේ රටේ මේ පවතින අරගල උද්ඝෝෂණ මේ හැමතැනකම අපට පෙනෙන්නේ ඒ විදිහට අර අවශ්‍යතාවයකුත් අවශ්‍යතාවයකුත් ඒක ඇතුලේ තියෙනවා. හැබැයි තියෙන අවශ්‍යතාවයේ පාදක කොටගෙන ඒ සත්භාවයන් පාදක කොටගෙන අන් අය විසින් කරන කුලප්පු කිරීම වලට හසු වීම හේතු කොටගෙන තවදුරටත් කඩා වැටෙන්න මඟ සලස්ව ගන්න. දැන් හැම විටම ලංකාවට අතීත කාලෙත් ඒ වගේ අර්බුද තමයි ඇති වෙලා තියෙන්නේ. ඇතුළත අස්ථාවර වෙනකොට වෙන වෙන අය විසින් කුලප්පු කරනවා. කුලප්පු කරලා අර ඒ ඒ පුද්ගලයන් සතුව තියෙන අර ඡන්දය, ද්වේෂය, බය, මෝහය ඒ ඒ අගතීන් අවදි කරනවා. අවදි කරපු ගමන් ඒ අය විසින්ම කා කොටා ගන්නවා. කා කොටාගෙන විනාශ ඉතින් එතකොට අනිත් අයට යුද වදින්නට ඕන වෙන්නේ නැහැ මේක අල්ලගන්න. මෙතනම අවුස්සලා තිබ්බන් පස්සේ ඒකයි මම අර කිව්වේ අර අම්මට සලකන්න ඒ ගැන ලොකු හැඟීමෙන් සද්භාවයෙන් ඉන්න කෙනාට මව්පියන් මූලික කොටගෙනම කුලප්පු කරන්න පුළුවන්. ප්‍රඥාව නොතිබුණොත්. ඉතින් අන්න ඒ වගේ Eh, පාලකයන්ගේ අඩුපාඩු රටේ අඩුපාඩු රට වැසියන්ගේ අඩුපාඩු මේ සියල්ලම අපට එකවර හදන්න බැරි වුණාට අඩුතරමින් මූලික වශයෙන් අපේ චින්තනය අපේ දැක්ම අපේ ප්‍රතිපදාව අපි ටික ටික සකස් කරගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් අපිට ඒ වගේ 10 දෙනෙක්, ඒ වගේ 100 දෙනෙක්, ඒ වගේ දහස් දෙනෙක් එහෙම ටික ටික සකස් කරගන්න පුළුවන් වුණොත් රටක් හැටියට අපිට නැගී සිටින්න පුළුවන්. ඉතින් Tamangen පටන් අර මඩිහි මහානායක හඳුරන නිතරම කිව්ව දෙන්නේ මිනිසා නොහදා රට හදන්න බෑ. මිනිසාත් හදාගෙන රටත් හදාගන්නට ඕන. ඉතින් එතනටයි අපි යන්න. දැන් වෙලා තියෙන්නේ මිනිහා නොහදා රට හදන්නටයි උත්සාහ කරන්න හැමෝම. ඒ තමන් වෙනස් වෙන්න ලෑස්ති නෑ. තමන් තුළ මේ පවත්වන සිතුම් පැතුම් ආකල්ප දෘෂ්ටි ඒවා මොකක්වත් වෙනස් කරන්න සූදානම් නැහැ. හැමතිස්සෙම හිතන්නේ කල්පනා ගන්නේ මම හරි. මම නිවැරදි තැනක ඉන්නවා. අනිත් අය තමයි හැදෙන්න ඕන. මේ රට හැදෙන්න ඕන. මේකේ ක්‍රමය හැදෙන්න ඕන. එහෙම ඉතින් හැමෝම කතා කරනවා. හැබැයි අතුලතින් වෙනස් වෙන්න සූදානම් නැහැ. ඉතින් ඒ ගැටලුව තමයි තියෙන්නේ. එහේ අපේ හාමුදුරනේ. අපේ හාමුදුරුවනේ දුක් වේවා නිරෝගී වේවා. හොඳයි. තරසන්නේ.